මාත එන්නා බම්බිමති නගරය ඇතුළු කොට ඒ කුම්භවති කියන ගංගා ඉවුරෙහි වාසය කරන ජාතිමන්ත තාපස මේ ජාතිමන්ත තාපසේ කියන්නේ ඒ ඒ තාපස කුමාරට බඳු පිළිදෙන්නේ ඔවුන් මේ කියන එක පිළිබඳ බොහොම උදම් වෙලා සිටි කෙනෙක්. ජාතිවන්ත තාපසයන් අද්දස්ව බන්දුමති නගරන් නිස්සාය කුඹවති නදී තීරේ විහාර. ඔහු හිතන්නේ මම ජාතියෙන් විශිෂ්ටයි අහං ජාතියා විසිච්ඡෝ අඤ්ඤේහි පරිබුද්ධෝදකංග පරිභුඤ්ජාමි අන්‍යයන් විසෙන් පරිභෝග කරන ලබ ජලය Taman පරිභෝග නොකරමි කියන එයා කියන්නේ වෙන කවුරුවක් පාවිච්චි කරන ජලය වතුර ඔහු පාවිච්චි කරන්නේ නැත. ගංගාවක් ගංගාව අතලනේ වාසය කරන්නේ ගංගුරෙහි. උපරි නදියා වසති. ඒ නිසා ඔහු වාසය කරේ ගංගාවේ ඉස්මත්තේ. අර මිනිසුන් වැඩි වශයෙන් ඉන්න පැත්තේ නෙවෙයි ගංගාවේ ඉස්මත්. මහා පුරිසෝ තස්ස උපරිභාගේ වාසං කප්පෙත්වා තස්ස උදක පරිභෝග වේලායන් දන්තකත්තන් පාදිත්වා උද්දකී පක්ෂි. මේ මහා පුරුෂයන් කියන්නේ මේ බෝධිසත්වයෝ සිදු කළේ තමන් ගියා වාසයට ඒ ඒ ජාතිමන්ත තාපස යම් සිටින ස්ථානයට ඉහළින් තැනක වාසය කරා. ඒකට ගංගාව ගලා ජලය ගලාගෙන එන්නේ එතන සිට. එතනට ගිහින් ඒ ගංගා ජලයේ පාකර එවුවා Taman පාවිච්චි කළ දැහැටි කූරු. <clears throat> තාපසෝ තං උඩකේන ගුයමානං විශ්වා. ඉතින් මේ ජාතිවන්ත තාපසයන් දැක්කා මේ ජලයේ ගෙන් ගසාගෙන එන ඒ දැහැටි කූරු දැකලා කේලි දන්නේ. කවුද මේවා මේ ජලයේට ධන දාන ලද්දේ කියලා ගියා ගඟේ ඉස්මත්කට. පටිසෝතං කියන්නේ ඒකනේ. ගඟ ගලාගෙන යන යම් පැත්තකට නම් ඒ ඒ ඉස්මත්කට ගියා. කවුද මේ මේ දැහැටි කන ජලයට දාලා දෙන්නේ කියලා බලාගන්න. දැක්ක බෝධිසත්වයන්ව දැකලා ඔය ඔතන ඉන්නේ කවුද කියලා. මාතංග චණ්ඩාලයාය ආචාර්යයන් එහෙයි කියේ. දීන මාතංග චණ්ඩාලයාය කියේ. මා උපරි නදියා වහී මේ ගංගාවේ මේ ඉස්මත් ඒ පැත්තේ වාසය කරන්න එපා. පටිසෝතම් දන්තකත්තන් පටිසෝතම් වසීති මහා පුරුෂෝ සාදු ආචර්යා. ඔය පැත්තේ වාසය කරන්න එපා කියලා කිව්වම ඉඳයි මගේ ආචාර්යනි කියලා හෙට්ටා නදී අවස් ගඟේ පහළ පැත්තේ වාසය කරනවා. පටිසෝතම් කි දන්තකත්තං තාපසං සම්තිකං ආගච්ඡති. ඉතින් මේ ඉද්ධිමත් තාපසයන් ඒ ඉද්ධිමත් තාපසයෙකු බැවින් තමන්ට ඇතිවෙනා මේ දැහැටි දඬු මේ උඩුගම් බලා යවන්නට <laughs> තාපසෝ පුනගංසා ඉතින් අර තාපසයා එතනට ගිහි <clears throat> තාපසෝ පුනගංසා අපේති ඡන්දාල ඔතනින් පහ වෙන්නේ ඡන්දාලය මා හෙට්ටා නදියන් වස්ස මේ ගඟේ ඔය පහළ පැත්තේ වාසය කරන්නට එපා උපරි නදියා ඒව වසා අයිමත් යන්නේ කියලා ඉස්මස්ට මහා පුරුෂෝ සාදු ආචාර්යාපි තථාකාසු. හොඳමයි ආචාර්යයනි කියලා ඒ විදිහට කළා. තුනපි තතේවාහු ආයනත් අර දැහැටි දඬු ගඟේ පාවීගෙන එනවා. තාපසෝ පුනපි තථා කරෝති පිටෝ මහා පුරුෂං සප්ප. ඒ තාපසයා ඒ නැවතත් මේ විදිහටමයි මොහු කරන්නේ කියලා බොහොම තරහ ගියා. මහා පුරුෂං සප්පී මහා පුරුෂයාට සාප කළා. සූර්යස්තයේ උද්ගමන වේලාය සත්‍යදා මුද්ධා ඵලත. සූර්යයා නැගෙන වේලාවෙහිදී ඔබේ හිස සත්කඩකට පැලේවා. මහා පුරුෂෝ සාධු ආචාර්ය අහං පං සූර්යත්ථාමින දේවී කිවත්වා සූර්යත්ථාන විවාරේ. හොඳමයි ආචාර්යනි මම සූර්යාට නගින්නට දෙන්නේ නැහැ කියලා සුරුවෙට්ටාන නිවාරි ඒ සූර්යා නැගෙන්නේ වැළැක්ක ඒ ඉදි බලේ මේ ඉන්න දන්නවනේ ඒ මේ චන්ද්‍ර සූර්යයන් පවා irdimatun Tamange වශයෙන් පවත්වනවායි කියලා වශයෙන් පවත්වනවායි කියලා ඒ irdi විශේෂය නිසායි අචින්තයයි කියලා කියන්නේ තතෝ රත්තින විහාය විභාය විභායති අන්ධකාරෝ ජාත රාත්‍රියේ ගෙවි යන්නේ නැහැ ඒ සූර්යා නැගෙනකොට මේ මේ අඳුර පහවි යන්නේ ඒ සූර්යාට නැගෙන්නට අවස්ථාව මේ 이르දි බලයෙන් නවත්වා තිබෙන නිසා අන්ධකාරයෙන් පැවතුණා දීතා බඳුමති වාසිනෝ තාපසස්ස සම්තිකං ගත්වා අත්තිනිකෝ ආචාර්ය අම්මාකන් සොත්ති භාවෝති කිච්චේසු. දියටපත් බන්දුමති නගර වැසියන් තාපසයාගේ සමීපයට ගිහි අපට සොත්ති භාව සොත්ති භාව කියන්නේ අපට යහපත් බව නැත්නම් බිය නැතුව වාසය කරන්නට හැකි බවක් ඇත්තේද කියලා ඔහුගෙන් ඇසුවා. තේහි තං අරහාති මඤ්ඤන්ති තේහි තං අරහාති මඤ්ඤන්ති සෝ තේසං සමා සම් සබ්බමාචික් තේ මහා පුරිසං සංකම්පා සූර්යං භ්‍රන්තේ නීචතාපි ආචිස් ඉතින් ඒ ආචාර්යවරයා නැත්නම් ඒ තාපසයා මේ මේ බෝධිසත්වයන් පිළිබඳ කිව්වා ඒක නැති කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඉතින් තේ මහා පුරිසං උපසංසම් ඔව්හු ඒ බුද්ධත්වයන් වෙතට ගිහින් සූර්යයන් භන්තේ මුංචතාති යති. ස්වාමීනි සූර්යාව නිදහස් කරන්නට කියලා ඉල්ලා මහා පුරිසෝ යදි තුම්මහකං අරහා ආගන්තා මං කමාපේති. ඉතින් නුඹලාගේ ඒ රහතන් වහන්සේය කියන තැනත්තා. අරහා කියන්නේ ඒගොල්ලෝ පුදු පූජා පවත්වන තැනත්තානේ. ඇවිල්ලා මට මගෙන් සමාව ඉල්ලතෝ. ඒ සූර්යයා නිදහස් කරන්න. නැගෙන්නට සලස්වන්න. මනුෂ්‍යා ගන්තුවා තාපකන්න ආහං සුදු මිනිසුන් ගිහිල්ලා තාපසයට කිව්වා. ඉන්නේ එන්න ස්වාමීනි මාතංග පඬිතුයා වෙතට ගොස් ඔහුගෙන් සමාව අයදින්න. ඒ <clears throat> තමුන්නාන්සේලාගේ මේ කලාහය හේතු කොටගෙන අපව නකන්නට එපා. ඔහු කීවා ඒ තාපසය මම චණ්ඩාලයාගෙන් සමාව ඉල්ලන්නේ නැහැ. නාහං චණ්ඩාලං සමාපේ. ආ මනුෂ්‍ය අම්මේ ස්වම් නාසේ සීති. සං හත්පාදේසු ගහත්වා මහා පුරුෂය අස්ස සම්තිකන් නීස්. ඔබ මේ අපව නකන්නට යන්නේ කියලා ඒ තාපසයාගේ අතින් පයින් අල්ලාගෙන ඒ කියන්නේ අල්ලාගෙන ඇදගෙන ගියා බුදුසත්වයන් වෙතට ඇදගෙන ගිහින් ඒ ඇදගෙන ගිහින් ලැබුවා ලැබුවා මහා පුරුෂයා කියන බුදුසත්වයෝ මම පාද මූලේ කුච්චියා නිපජ්ජිත්වා කමාපෙන්තේ කමා මගේ පාමුල මේ කියන්නේ දිගාවලා උච්චියා කියන්නේ බඩන. උච්චියා නිපදිත්තා කියන්නේ මේ බඩ විවට වදිනසේ දිග ඇතිලා මේ සමාව ඉල්ලතොත් මම සමාවි. මනුස්සා ඒවන් කරෝහි ඉතිහාස. මිනිසුන් කිව්වා තාපසයට එහෙම කරන්නේ කියලා. තාපසයා කිව්වා නානං චණ්ඩාලං සමා. මම මේ චණ්ඩාලයාගේ සමාව ඉල්ලන්නේ නැති නිසා. නාහෙන් චණ්ඩාලම් වන්දාමි. මම චණ්ඩාලයට වඳින්නෙත් නැති. තව ඡන්දේනම වන්දිස්සති. ඔබගේ කැමැත්තෙන් ඉදින් නොවඳින්නේ නම් හත්පාද මස්සු ජීවාදීසු බහිත්වා මහා පුරිසස්ස පාද මූලයේ සයාපේස. එහෙම කියලා අතින් කයින් මස්සු ජීවා මස්සු කියන්නේ කවුරු? ජීවා දෙල්ල කියන මේ හැම තැනින් වලින්ම අල්ලගෙන ඉතින් මිනිස් මහ රාශියයි ඔක්කොම අල්ලගෙන මහා පුරුෂස්ස පාදමූලයේ සයාපිස මහා පුරුෂයාගේ පාමුල නිදි කෙරේ ඊගාට සෝ කමාමහං ඉමස් අපිචාරං පස්සේවාන කම්පාය සූර්යන්න විචාර මොහොතේ මම සමාවෙමි එහෙ ඔහු කෙරෙහිම තියෙන අනුකම්පාවෙන් අනුකම්පාවෙන් මම සූර්යාව නිදහස් නොකරමි. ඉතින් තමා පහ තමා මහන් විමස්ස අපිචා එතකුදු වූවා මම තක්සේවාන් කම්පාය ඔහු කෙරෙහි ඇති අනුකම්පාව නිසාම සූර්යයන් නිසා සූර්යාව නිදහස් කරන්නේ නැත. සූර්යෙහි උද්ගත මැත්තේ බුද්ධාස සත්‍යදා පරිස. සූර්යා නැගෙන විටම ඔහුගේ හිත සත්කඩකට හැලෙනවා. මනුෂ්‍යා දානිභන්තේ කිංකප්පත. ඉතින් බෝධිසත්වයන්ගේ මිනිස්සු ඇරුවා. ස්වාමීන් දැන් එහෙනම් මොනවද කරන්නේ මහා පුරිෂෝ තේනහි ඉමං ගලප්පමානේ උදකේ තපෙත්වා මත්තිකා පින්දේ නස්ස සීසං පටිච්චාදේත එහෙමනම් මොහුව මේ දෙල්ල වනතෙක්ම වතුරෙහි බස්සලා <clears throat> හිත මත්තිකා පින්නේ නම් නැති පිටකි හිස වසන්නේ එමණ මේ හිසේ හිස වහන්නට හේතුව නැති වෙන්නේ නැති වෙලින් වතුරෙහි ග්‍රීවේ දක්වා ගිහිනවා <clears throat> සූර්ය රශ්මිහි සුත්තෝ හිරුරැස් ස්පර්ශ වූ හැටියේම හිරුරැස් වැටුණු හැටියේම මත්තිකා පින්ඩෝ සත්‍යදා පලිස්ස මේ නැටි පිඬ උසේ වසා තිබෙන නැටි පිඬ සත් කඩකට හැලෙනවා ඇත. තක්මින් ඵලිතේ එය පැලුණු කවි ඒස අඤ්ඤත්‍ර ගච්ඡතු කියා මෝහය එතනින් වෙන තැනකින් කට යන්නට තේ තාපසං හත්පාදාදීසු ගහිත්වා තථා කංශ. දින් තාපසයාගේ ආස්කාරයෙන් අල්ලාගෙන ඒ විදිහටම කළා. සූර්යේ මුංචිත මත්තේ මත්තිකා පින්ඩෝ සත්‍යදා පලිත්වා පති. සූර්යා නැගුණු හැටියේම ඒ මැටි පිට සත්කඩකට පැලිලා වැටුණා. තාපසෝ භීතෝ පලා තාපසයා භයට පස්ස පලා ගියා. මනුෂ්‍යා දිස්වා පස්සත භෝ සමනස්ස ආනුභාවන්ති දන්තකට්ඨ උච්චිතන මාදින් සත්වා සබ්බං විස්කාරත්වා මිනිසුන් මේ බව දැකලා මේ දැකලා බලන්න තාපසයාගේ තිබෙන ආනුභාවය ශ්‍රමණයාගේ තිබෙන ආනුභාවයයි කියා ඒ දත් මේ මේ කියන්නේ ගැහැටි කඳු ගැතුණු අවස්ථාවේ සිට සියලුම ප්‍රවෘත්තිය විස්තර කරලා නත්ති ඊපිසෝ සමනෝති තස්මින් පසුදී මේ නිබඳු ශ්‍රමණේ තවත් නැtei කියලා ඒ බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි බොහොම පැහැදුනා. තතෝ පබුති සකල ජම්බුදීපේ කත්තිය බ්‍රාහ්මනාදීය ගහත්ත පබ්බජිතා මාතංග පණ්ඩිතස්සු කට්ඨානගම. එත එදා සිට සියලුම සම්බදිව ශාත්‍රීය බ්‍රාහ්මණ ආදී වූ වුන්ද යොස්ත ප්‍රවෘත්තිතයෝද මාතංග පඬිතුයන්ගේ උපස්ථානය පිණිස ඉලක්ක. කියන්නේ මාතංග පඬිතුයන්ට ගරු කරන්ද සලකන්නට ලැබුණා. සෝ යාවකායිකී සත්වා කාය ප්‍රභේදා භක්ම ලෝකේ උපජ්ජත් උපජ්ජි. ඉතින් මාතංග පඬිතුයෝ දිව්‍ය අධිකා වාසය කොට මරණ පසු භක්ම ලෝකේ උපන්නා. තේනාහ භගවා එබැවින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ සූත්‍රයේදී අද විනාපි ඥානාති භක්ම ලෝක උපපත්තිය කියලා මාතංග පඬිතුයන් ගැන කිව්වේ ඒවන්න ජච්ඡා වසලෝ හෝති කම්මනා වසලෝ හෝති සාදිත්වා ඉදානි නජච්ඡා හෝති භාත්මනෝ කම්මනා හෝති භාත්මනෝ තීතං සාධේතු ආක මෙසේ ජාතියෙන් නැත්නම් උපතින් කෙනෙක් වසලෙක් නොවන්නේද කර්මයෙන්ම වසලෙක් වන්නේයයි කියන එකට කරුණ දක්වලා දැන් නජච්ඡා හෝති භාත්මනෝ කම්මනා හෝති භාත්මනෝ උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක් නොවන්නේය. කර්මය නිසා මේ බ්‍රාහ්මණයෙක් වන්නේය කියන එක දැක්වීමට අධ්‍යායක ක්ලේ ජාත දුක්ගත්‍ය කරහාය වාපියත් අර ගාතාව අධ්‍යායක කුලේ ජාත මන්තඥායකේ භාග්මින කුලේ මම යාවේ කිව්වා මන්ත මන්ත්‍ර කියන්නේ වේදය වේදය මේ සත්‍යයනා කරන ඉගෙන ගන්න උගන්වන ධාත්මන කුලී උපන් කෙනෙක්. අධ්‍යායක කුලී ජාත. මන්තානං අධ්‍යායකේ අනුපකුත්තේ ච ධාත්මන කුලී ජාතාති අත්ථ. මන්තා බන්ධවා ඊතේසං සිමන්ත බන්ධවා. මන්ත බන්ධවා කියන්නේ වේදය හරියට තමාගේ නෑයකු වගේ පවත්වන්නු බැවින් මන්ත බන්ධවා කියලා. මන්ත බන්ධ වේද බන්දු වේද පටි පටිසරණාප්‍ය බුත්තං වූ වේදේ තමන්ට පිහිට කොට වාසය කරන්නේ තේ පාපේසු කම්මේසු අභින්න මුක විතරේති තේ එවං කුලේ ඥාතා නන්ද බණ්ඩවා ච සමානාපු යවි දැන් ඒ මේ අධ්‍යායක කුලයයි කියන ඒ බ්‍රහ්මන කුලෙහි පන්න ඒ බ්‍රහ්මණිය වූවා තේච පාපේසු කම්මේසු අභින්න මුපදිස්තරේ ඔහු නිරන්තරයෙන් පාප කර්මයන් සිදු කරන්නේ නම් තේවං තේ ඒවං කුලේ ජාතා මන්දබන් මන්තබන්තවා ච සමානාති යති පානාති පාපාදීසු පාප කම්මේසු පුනක් පුනම් උපදිස්තන්ති අත දිත්තේ ධම්මේ ගහරයා සම්පරායේ දුක්ඛ ඉතින් උපතින්ම Taman බ්‍රාහ්මණයෙක්යයි කියා කියාගතා. Taman නිරන්තරයෙන් ඒ නැත්නම් බොහෝ අවස්ථාවන්හිදී සතුන් මරීම සොරකම් කිරීම කාම මිත්‍යාචාර ආදී ඒ දස අකුසල කර්මපදයන්හි යෙදෙන්නේ නම් හෙතම දිත්තේව ධම්මේ ගාරයි මේ ජීවිතේ ඉඳීම ලෝකයාගේ ධර්හාවට පාත්‍ර වන්නේ. සම්පරායේච දුක්ගති. සම්පරායේ කියන්නේ පරලෝකයේදී දුක්ගති. දුර්ගතියට යන්නේ. තමන් කරන ලද ඒ පාප කර්මයන් නිසා. මේ ජීවිතයේදී මේ පාපී පුද්ගලයා තමන් කරන පාප කර්ම නිසා මේ කියනවානේ සතුන් මරන්න එක්ක හොරෙක් ආදි වශයෙන් සල්ලාලෙක් ඔයාදී ඒ විදිහේ ගැරහුම් වචන නේ අහන්නට සිදුවන්නේ ඒ ගාරාය. සම්පරායේ පරව වෙහිදී දුක්ගත. දුක්ගතිය. තේ ඒව මුපදිස්සමානා නස්මින් ඒව අත්භාවේ මාතා පිතූහිති. දැන් ඒක වැඩි දුරට පහදන්නට කියනවා. මේ විදිහට වැරදි කටයුතු වල ක්‍රියාවල යෙදෙන තැනැත්තේ ග්‍රහක්මනිතු උවත් මේ ජීවිතයේදීම මාතා පිතූහිති මව්පිය දෙදෙනාද නෛනී අම්මා කම් පුත්තා මොහු අපේ පුතෙක් නොවේ. විජ්ජාතායේතේ කුලස්ස අංගාර භූත. මොහු උපන් කුලයට උපන් පවුලට හරියට අඟුරු කෑල්ලක් වගේ. අංගාර නික්කද්ධක නීති මොහුව පවුලෙන් ඉවත් කරන්න. ඉක්කට ධාත්මනේහිපි යහපතිකායේතේ නයේතේ ධාත්මනා මා නේකං සද්ද සද්ද යඤ්ඤතාල් පාකාදීසු පවේසං දේක මා නේහි සද්දින් සල්ලපතා අඤ්ඤේහිපි මනුස්සේහි පාපකම්මන්තායේතේ නයේතේ ධාත්මනා තේවං ගාරය්‍යාවු එතකොට බ්‍රහ්මණයෝත් ඒතනත්තාට ඒ විදිහට ධාපතිකායේතේ මහු ගෘහපතියෙක් කිය. එනකොට ඒ ඝාතුණිය කියන්නේ ඔවුන් සිල්වත්ය ගුණවත්ය කියා සැලකෙන බැවින්. ඔවුන් කියනවා මොහුනම් බ්‍රාහ්මණේ නොවේ. මේ කෞතම් වල යෙදී සිටින තැනත්තේ බ්‍රාහ්මණේ නොවේ. ඝාපතිකායි මොහු ඝාප දුවපතිය විය. නේතේ ඝාත්මන ඝාත්මනෝ නොවේ. මා නේසං සද්ද යඤ්ඤ තාලුපාකාදීසු පවේසං දීත මොහුට සද්ද කියන්නේ වුන් කරන අර දම්දීන් කරන්නේ. අර ඒවට කියන්නේ යාග යාග වශයෙන් දෙන දම් තියෙන්නේ. ඒ වාගේ සද්ද යඤ්ඤ තාලිපාකාදී. ඉතින් ඒවට ඒ තාලිපාකී කියන්නේ ඒ බත් එහෙම බෙදෙන කලි මේ කලිය ඒවා මොහුට අල්ලන්නට අත ගන්නට දෙන්නට එපා මොකද මොහු බ්‍රාහ්මණයෙක් නෙවෙයි. බ්‍රාහ්මණයාටයි ඒක කරන්නට පුළුවන්. පවේසම් දෙත් මානේහි සබ්බින් සල්ලපතා. ඔවුන් සමග කතා කරන්නට අන්නේ හිටි මිනිස්සෙහි අන්නේ මිනිසුන්ද පාපකම්මන්තායේති මොහු බෞකම් කරන්නෝය නයේතේ බ්‍රාහ්මනා ඔව්හු බ්‍රාහ්මණයෝ නොවේ යා එවං ධාරయ్యා මෙසේද ගැරවුම් ලබන්නෝ වෙත. සම්පරායිතනේ සංදුග්ගති නිර්යාදි බෙහෙත. පරලොවේදී ඔවුන්ට දුර්ගතියට පැමිණෙන්නට වෙනවා. නිර්යාදි බෙහෙදා කියේ නිරේතිරිය ප්‍රේත අසුර කියන ඒ සතර අපායෙහි. දුග්ගති ඒතේසං පරලෝකේ හෝති කියප්පෝ ඔන්නට පරලෝකෙදී දුර්ගතියට පැමිණෙන්නට සිදුවනවායි කියන එකයි එහි අර්ථය. පරලෝකේ ඒකේසං දුක්ඛස්ස ගති දුක්ගති දුක්ඛප්පත්තියව හෝති කියත්තු නනේ ජාති නිවාරේ දුක්ගත්‍යාගරහයව ඒ නිසා දැන් උපතින්ම තමන් බ්‍රාහ්මණයෙක් වූ නිසාම තමන් සිදු කරන ලද පාප කර්මයන් නිසා තමන්ට අන්‍යයන්ෙන් ලැබෙන ගැරහුම් නැතිවන්නේ නැහැ මේ ගැරහුම් ලබන්නට සිදු වෙනවා. Taman බ්‍රාහ්මණයෙක් වුවත් අන්‍යයන් විසින් කරන ගර්හාවට Taman ලක් වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒකයි නනං මනේ ಜಾති නිවාරේ. දුක්ගත්‍ය ගර්හායක. දුක්ගතියට කැමිනීම හා ගර්හාවන් ලැබීම කියන්නේ. මේ දෙකෙන්ම ජාතිය ගැන හිතා වැලකීමක් වන්නේ නැහැ. මේ සාතතා කට්ටාපි යන්තම් සාරතෝ පච්ච ජාතියේතේ පාපකම්මේසු පදිස්සන්තේ බ්‍රහ්මනේ සම්පරායච දුක්ගතිය කියෙත් උත්තප්පකාරාය දුක්ගතිය විකේර ධර්මේ ධාරයා කියෙත් උත්තප්පකාරාය ගරහයවා නිවාරේති මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ජාතිය තමන් කරන ලද පාප කර්මයන් නිසා තමන්ට අහන්නට සිදුවන්නා වූ ගර්හාවන්ගෙන් නොවලක් වන බවක් ඒ වගේම මේ සිදු කළ පාප කර්මයන් නිසා මරණින් පසු නිර්යාදී සතර ආපාය උත්පත්තියට පැමිණෙන්නට සිදුවීම සිදුවීමක් කියන මේ දෙකම නොලක්වන බව ප්‍රකාශ කොට ඊළඟට වදාරනවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති භක්මනු කම්මනා වසලෝ හෝති කම්මනා හෝති භක්මනු ජාතියෙන් කෙනෙක් වසලේක් වන්නේ ජනපති නජච්ඡා හෝති භාත්මනෝ ජාතියෙන් කෙනෙක් භාත්මනීක වන්නේය කම්මනා වසලෝ හෝති තමා සිදු කරන කායික වාචික මානසික ක්‍රියාවන් කර්ම කොටගෙන වසලේක් වන්නේය ඒ වගේම තමා සිදු කරන ඒ කාය වාක් මනස් කියන කර්මයන් සිදු කොටගෙන භාත්මනීක වන්නේය තේ තේසං කපි භාරද්වාජ සුත්තේ උත්තමයමේව විශේෂතෝ වරට නිකුච්චිතං වාසිරින් ඒ අධික භාරද්වාජ ධාත්මනයා මුලින් තමන් අදහස් කරගෙන සිටි සිතාගෙන සිටි බොහොම කඩින් දැසගෙන සිටි මේ ධාත්මනයා පිළිබඳ වූ ඒ උසස් හැඟීම ධාත්මනයා කියන්නේ ජාතියෙන්ම ඇතිවන සත්‍යයක් ඒ නිසා ඒ මුණ්ඩක කියන හිත මුදු කරගත්ත වුන් ශ්‍රමණයන් කියන මේ අය වුණට වඩා පහත් තැනක සිටින්නෝ එබැවින් Taman ඒ යාග හෝම පූජාව සිදු කරන තැනකට පැමිණෙන්නටවත් සුදුසු නොවේ. ඒ හිතාගෙන සිටි ඒ අදහස බුදුරජාණන් වහන්සේගේ දේශනාව අසලා බ්‍රාහ්මණයා කවරෙක්ද වසලයා කවරෙක්ද කියන එක හොඳ හැටියටම වතහාගෙන බුදුරජාණන් වහන්සේට තමන්ට ඒ කරුණ පහදා දීම ගැන කරන ලද ප්‍රශංසාව දැක්වීමටයි එන්නේ නික්කුජිතං වා කුජ්ජය පටිච්ඡන්නං වා විවරය අන්ධකාරේ වා තීලපජ්ජෝතං භාරේය චක්කුමන්තෝ රූපාන් අත්තන්තිති ඒව මේවා අනේක පర్యాయයෙන් ධම්මෝදේශිතෝ ආදි වශයෙන් එනවනේ. නික්කුජිතං කියන්නේ දැන් මොකක් හරි යටි කුරු කර තිබේ නම් අපි ගන්නමු යම් කිසි භාජනයක් ඒ භාජනයක් භාජනයක ඇතුළ තියෙන සියල්ලමත් සමග ඒ යටි කුරු කොට තියෙන. ඒ මේ විවරය නැත්තම් ඒ භාජනයේ ඇතුළත පේන්නේ නැහැ. ඉතින් එහෙම පෙනෙන්නේ නැති එකක් උදුකුරු කොට දක්වන විට ඒ භාජනයේ තියෙන ඇතුළ ඇතුළේ අතු තියෙන දේවල් කෙනෙකුට දැක ගන්නට පුළුවන්. අන්න ඒ වගේ. දැන් Tamanta මේ කාරණය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණු සියල්ලම Taman කලින් දැනගෙන සිටි ඒවා නෙවෙයි. ඒක ඒ කොටස් ඒ සියල්ලම Tamanට හරියට වහපු දෙයක් දැන් ඒක බුදුරජාණන් වහන්සේ විවෘත කොට දැක්කා. ඒකයි නික්කුජිතං වා උක්කුජි. විවෘත කියන්නේ ඒ යටිකුණු කොට තිබෙන දෙයක් උඩුකුණු කොට දැක්ුවා. පටිච්චන්නං වා විවරණය කියන්නේ වහපු දෙයක් විවර කරනවා. අපිට පුළුවන් දැන් নানা ප්‍රකාර බඩු බාහිර ආදී කරලා රෙද්දකින් හෝ යම් කිසි වැස්මකින් වහලා තියෙනවා. ඉතින් කෙනෙකුට තේන්නේ නැහැ මොනවද මේ ඇතුළත තියෙන්නේ කියලා. කාට හරි ඒ බලා ගන්න ඕනේ නෑ. ඒක ඒ වැස්ම ඉවත් කරලා පෙන්වන්න ඕනේ. අන්න එහෙම වසා තිබෙන දෙයක් වැස්ම ඉවත් කරලා පෙන්වන්නක් නෙමෙයි. පටිච්චන්නං වාදිතරිය. මූලස්සවා මග්ගං ආචික්කය දැන් මම් මුලාවෙකුට මඟ කියා දෙන්නාක් නේ දැන් මොහු නම් මම් මුලාවෙම සිටියේ ඔහුට ඇති වූ තිබුණ මම් මුලාව තේරෙනවා දැන් මේ ශාසනික ප්‍රතිපදාව පිළිබඳව නොදැන වෙන දෙයක් Taman විසින් කළ යුතු දේ හැටියට සලකාගෙන යම් තාක් දෙන සිටිතෝ ඒ හැම දෙනාම මම් මුලා වූ ඒ හැම දෙනාම මම් මුලා තවත් විදිහකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමක් සඳහාද කියන මේ ප්‍රශ්නය නැමුවොත් ඒට කෙලින්ම ලැබෙන පිළිතුර නම් නිවන සඳහාය කියන ඒක ගිහි පැවිදි කියන ඒ ભેදයක් නැතිවම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිර්වාණ ප්‍රතිලාභය පිණිසයි. නිර්වාණය ලබා ගැනීම නිර්වාණයට පැමිණීම නැත්නම් නිවන් අවබෝධ කිරීම පිණිසයි. ඒ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබන්නට තිබෙන නියත ප්‍රයෝජන කෙනෙකු. අනිත් කරුණු සියල්ලම ඉන් ඊට අදාළ නැත්නම් පරිබාහිරක. සම්පූ ඒකම නෙවේ. දැන් අපි කියමු කෙනෙකුට යම්කිසි මාර්ගයක ගමන් කොට යම්කිසි තැනකට පැමිණෙන්නට තිබෙනවා. ඒ තැනට පැමිණීම ටිකක් ඈත තැනක් නම් ඒ තැනට ඒ ගමන් මාර්ගයේදී යම් යම් තැන්වල නැවතින්නට වෙනවා ආහාර පාන ගන්නට ආදී ඒ කටයුතු කරන්නට ඒ වගේ නවතින තැන් තිබෙනවා. මේ සංසාර ගමනේදී ඒ එහෙමත් සිදු කරන්නට වෙනවනේ. කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ දක්වා වූ නිර්වාණ මාර්ගෙහි ගමන් කොට ඒ ජීවිතයේදීම ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගත නොහැකි වෙතොත් ඒ තැනත්තා තවත් සසරේ ජාති කීපයක් හෝ බොහෝ ගණනක් හෝ උපදින්නට ඔහුට සිදු වෙනවා. එහෙම සිදුවන නිසා තමන් ඒ ගමනේදී භයානක ස්ථානයන්ට පැමිණ දුක් විඳීමට සිදුවන ඒ අවස්ථා වළක්වා ගැනීම සඳහා කෙනෙක් කය වචන සිත කියන නිද්වාරයෙන් සිදුවන දස අකුසල කර්ම තපයන් ප්‍රධාන කොට ඇති ඒ වැරදි ක්‍රියාවන්ගෙන් වළකින්නට ඕනයි ඒ වගේම ඒ දාන ආදී කුසල පුණ්‍ය ක්‍රියාවන්දී යෙදෙන්නටත් ඕන. දැන් කෙනෙකුට සුගතියෙහි උපදින්නට පුළුවන් සිදු කරන ලද නැත්නම් රකින්න ලද සීලයේ හේතු කොට. සද්ධාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමන්තුතු දෙව්ලොවට නගින්නට සීලය වගේ තවත් ඉනිමගක් හෝ කියලා අහනවා. ඒවට දෙව්ලොව යන්නට කැමති අය වෙතොත් ඒ අය හොඳටම සීල් රකින්නට ඕන. මොකද ඒ සීලයෙන් සීලය දුගතියට පමුණුවන එකක් නෙවෙයි සීලය සුගතියට පමුණුවන එකක්. ඒ නිසා ඒ සුගතියෙහි උත්පත්තිය ලබන්නට පුළුවන්. නමුත් සුගතියෙහි උත්පත්තිය ලැබීම මෙන්ම මේ මිනිස් ලොව නම් ඒ සුගති උත්පත්තියක් ලබන ලද තැනකට ඊළඟට මේ ජීවිතය පවත්වාගෙන යාමේදී අවශ්‍ය කරන අවශ්‍යතාවන් පිළිබඳ කෑම බීම ඉඳුම් පිටුම් ආදී මේ දේවල් අවශ්‍යයි. ඒ දේවල් හොඳ හැටි සුගතියෙහි ඉපද ඇතම් විටක හොඳ ඥානවන්ත කෙනෙකුන්වත් ඉවත් ඉපද. එහෙත් හොඳ හැටි කන්ද ලැබෙන්නේ නැති. හොඳට අනින්නට ලැබෙන්නේ නැති. යහ හොඳ වාසස්ථානයක් නැති. එහෙම කෙනෙකු වන්නට පිටති. ඒ පින් නොසලකා හැරියොත්. ඒ නිසායි පිනේ කියන එක අවශ්‍ය වෙනවා කියන්නේ කාහට මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන්ට. දෙවියන්ටත් ඕනේ. ඒකයි මනුස්ස භූතස්සති උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සති උපකාරානි. සබ්බජිතස්සති උපකාරානි පුඤ්ඤානි. පැවිද්දාටත් පින් උපකාරයි. සමහර පැවිද්දා කියන්නේ භික්ෂුන් වහන්සේලා මා ගන්න. භික්ෂුන් වහන්සේලා. වහන්සේලා සීලාදී ගුණයන් කියන්නේ අඩුයි කියන්නට බැරි. බොහොම එහෙත් ඒ තරම් ලබන්න ඕනේ. ලැබීම අපි බොහොම අඩු. අය ගැන මහතා. ඒ මොකද සමහරේ සමාජයේ තිබෙන ඒ සීලාදී ගුණයන් අන්‍යයන්ට ප්‍රදර්ශනය කරන්න. ඒවා මේ වහලවට නැගලා කියන්නට. එහෙම ඉදිරිපත් කරන්නේ නැහැ. කිසිවත් භවයේ කියන එක තමාටම තිබෙන දෙයක්. ඒක අන්‍යව දැනගන්නට ඕන. නමුත් ඒ දැනගන්නට සැලැස්වීමක් මේ සීවතුන් කරන්නේ නැහැ. ඒ විදිහට අප්‍රසිද්ධියේ වාසය කරන මේ සීවතුන් සිටිනවා. එහෙම අයට බොහෝම අඩුයි ඒ ප්‍රත්‍යයෙන් බොහෝම අඩුයි. එනත් ඒ සිල් නැති කරගන්නේ නැහැ ඒ හේතු කොටගෙන. දැන් ඒ සත්‍යය කියන එක ලබන්නට හේතු වන්නේ Taman රකින්න සීලයම නෙවෙයි. සීලයට හේතු වන්නට පුළුවන්. නමුත් පෙර කරන ලද ඉන්නේ නැති බව. ඒකයි සුභේචකත පුඤ්ඤතා. එය මේ අප මේ විග්‍රහයක් කරලා නැත්නම් මේ කාරණානුකූලව දැක්වීමක් කරනවා නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මම ඊට කලින් මේ ස්ථානයේදීම කියලා ඇති අර සුමනා රාජකුමාරී බුදුරජාණන් වහන්සේගෙන් අසු ප්‍රශ්න ගැන ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් දෙදෙනෙක් සිටිනවා ඔවුන්ගෙන් කෙනෙක් බායකෙක් අනේකා බායකෙක් නොවේ ඒ කියන්නේ එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනිත් එක්කෙනා දන් දෙන්නේ නැත්නම් ඔවුන් දෙදෙනා ස්වාමීන් මැරි දෙදෙනාම දෙව්ලොව උපදිනවා ඒ දෙව්ලොව උපන්න දායකයාය අදායකයාය කියන මේ දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවා. ඇති වෙනවා සුමනාලේ. ඒ දන් දුන්න තැනත්තේ මුදුන් තැනත්තාට වඩා ඒ දිව්‍යමය වූ ආයුෂය, වර්ණය, සැපය, බලය, අධිපතිකම කියන මේවා ලබන. ඒ වගේම ඒ මුදුන් එක්කනට වඩා ඒ දෙගනා ස්වාමීන් එතනින් චිත වෙලා ආපසු මේ මිනිස් ලොව උපදිනවා. එතකොට වුණ කියන නිසා වෙනසක් ඇති වෙනව සුමනාවෙනි. ඒ දන් දුන්න තැනත්තේ මුදුන් තැනත්තාට වඩා මානසික ආයු වර්ණ සැප බල අධිපතිකම් කියන මේවායින් යුක්ත කෙනෙක් වෙනවා. ස්වාමීන් වහන්සේ දෙදෙනා ගිහි ගියක් කර පැවිදි වෙනවා. එවිට උණගේ වෙනසක් තිබේ. පිළිනොස් සුමනාවෙනි ඒ දන් දුන්න තැනැත්තේ නිදුන් තැනැත්තාට වඩා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසය නොඉල්ලාම බොහෝ සෙයින් ලබන කෙනෙක් වෙනවා ස්වාමීනි ඔවුන් දෙදෙනා පස්සේ ඒ මහානදම් සම්පූර්ණ කරනකොට රහත් වෙනවා ඒ රහත් වීමේදී ඔවුන් පිළිබඳ එහෙම වෙනසක් වෙනවා එහෙම වෙනසක් වෙන්නේ ඒ රහත් බව පිළිබඳ ඒක තේරුම් ගන්නකොට හැබැයි රහතන් වහන්සේට ලැබෙන චීවරාදී ඒවා පිළිබඳ ඒ වෙනස එහෙමම පවතිනවා. රහත් භවයේ වෙනසක් නැත්තේ. වෙනසක් නැත්තේ. ඊළඟට චීවරාදී ලබන්නේ පෙර කරන ලද පින් නිසා. ඒ පින් තිබෙන තැනත්තා වඩාත්ම සිව්පසෙන් රහත්. අනේ නිසා තමයි පුඤ්ඤානම් ධික්කවේ මා භායිත්‍ය කියලා බුදුජානක වදාරා. මහණෙනි, දිනට භයවන්නට එපා. තින් කරන්නට භයවන්නට එපා. සමහරු තින් කරන්නට භයයි. බෑ. තමන් දෙන යම් කිසිවක් ගන්නවා. ගන්න විශේෂයෙන්ම පින් වශයෙන් කරන්නේ. දැන් බෞද්ධයන් වශයෙන් කරන බෞද්ධයන්ගෙන් වැඩි දෙනා කරන පින්වන්නේ දන් දීමනේ දන් දීමේදී Taman සංසක යම් කිසි ප්‍රමාණයක් දානය සඳහා වියදම් කරන්නට වෙනවා. ඒක නොයවසන, ඒකට නොකමැති වෙන බවක් මිනිසුන් තුළ තිබෙනවා. ඒ தත්ත්වය නැති කරන්නට තමයි මේ ශ්‍රද්ධාව කියන එක ඕන කරන්නේ. ශ්‍රද්ධාව කියන මේ ඕන කරන්නේ ඒ සඳහා. මොකද ශ්‍රද්ධාවෙන් ඇදහිීම කියන එක පිළිගැනීම ඇදහිීම විශ්වාස කිරීම කියන එක කර්ම කර්මඵල පිළිබඳව ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට සලකා ගන්නට පුළුවන් දැන් මම මේ තරම්වත් පිරිහැර කරදර නැතිව ආහාර පාන ආදී මේවායින් කරදර නැතිව වාසය කරන්නේ මා පෙර කරන ලද පින් නිසා එහෙම හිතන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. ඒ නිසා වර්තමානයේදී මම පින් කළ යුතුයි. ඒ පින් කරන්නට ලැබෙන අවස්ථා පැහැර නොහැරිය යුතුයි කියලා සලකනවා. සමහර විට ඒ ඔය ආර්ථික විශේෂඥයින්ට නම් පින් කරන්නට බොහෝම අමාරුයි. ඒ ඇයට පින් කරන්නට බොහෝම අමාරුයි. මම දන්නවා ඒ ආර්ථික විශේෂඥයෙකු විදිහට මාගේ අවස්ථාවක්. ඔහුට ඉතා හොඳ ඉලක්ක කරගන්නට අවස්ථාවක් ලබා දීම වශයෙන් මායේ ගියේ. ඒ ඒ ස්ථානයකට වමනා කරන මේ වහලට වමනා කරන ශීට් ටිකක් ලබා දෙන්න තියෙනවා. ඒ ඒ තනත්තාගේ ධනවත්කම ගැන සැලකෙන විට ඔහුට මේ මුළු ගොඩනැගිල්ලටම වමනා කරන ශීට් ගන්න ලබා දීම එතරම් කාරණයක් නෙවෙයි. එහෙත් ඔහු මට කිව්වේ දිස්ත්‍රික්කයට ගැන. තෑදි දීමනසා ගෙවන්නට තියෙන ටැක්ස් තියෙන්නේ. දිස්ත්‍රික්කයේ ආ ඒවා ගැන ඉන්කම් ටැක්ස් ගැන ඉතින් මම මේ අවස්ථාවේදී ඔහුගේ සිත නිකම් ඔහුගේ ඒ කාරණයට සම්බන්ධ වෙන එක වීම මේ නොකර හරින්නට ඉඩ සලස්වන්නේ නැතිව ඔහුගේ යමක් ටිකක් හරි මේ ලබා ගන්න කිව්වා මා කරපු කිනක් මා කරපු මා ඒ කාලේ ආරක්ෂාව කරගන්න සිටියේ ඒ ස්ථානයට ඕන කරන ජල නල දැමීමට රුපියල් 450ක් හෝ ඔන්න ඔහොම ගණනක් වුණා කියලා කිව්වා. එදා මගේ පදිතිදී මම ඒ මුදල් සියල්ලම දුන්නා ඒ භණ්ඩාගාරිකතුමාට. මම ඒක කිව්වා. ඔහු මට කියන වෙලේ එහෙනම් ඒ මේ මාස කටයුතු කරගන්න අමාරු වෙන්නට ඇති. සමහර විටක ඉතුරු කරපු වයින් අඩින්නට ඇති. ඉතුරු කරපු වයින් you went out wrong from your savings. බලන්න අර ඒ ඒ අර්ථ ශාස්ත්‍රඥයෙක් විසයි ඒ தත්ත්වයට එතුමා වැටුනේ. දැන් දැන් බොහෝ තැන් බොහෝ ඒවා තියෙනවා. දැන් ඒ සමිති සමාගම්. ඒවා සමහර විට මේ අර ආදායම් බද්ධින් නිදහස් කිරීමක් කරනවානේ. ඒ ආදායම් බද්ධින් නිදහස් කරන්නේ පොහොසතුන්ට ධනවතුන්ට තමන් සන්තක ධනෙන් යම් කිසිවක් දීලා ආදායම් බද්ධින් නිදහස් කරනවා. සමහරු එහෙම දෙන්නම අර ඒ නිදහස ලබා ගැනීම සඳහා සඳහා ඉතින් එහෙම අවස්ථාවලදී සිදුවන පින කොයි තරම් විය හැකිද? කොයි තරම් විය හැකිද? පින් කරන්නට ඒ නිසායි දැනගන්නට ඕනේ. පින් කියන ඒවා ඒ කර ගැනීම ලේසි නෑ. සමහර හිතන්නේ බොහොම ලේසි වැඩක් නෑ. පින් කිරීමේදී පින් ඒ ඒකට සම්බන්ධ කරුණු තිබෙනවා. සම්බන්ධ කර්මය කියන්නේ පිනට පින් කිරීම. දානයක් යනවා දානයක් දෙනවා නම් දාන වස්තුව. ඒ දාන වස්තුව ලබා ගැනීම සඳහා වියතහදම් කරන්නට තිබෙන මුදව සිදු කරන්නේ Tamanට දරන්නට තිබෙන මහන්සිය ඔයාදී නොඑක් කර්ම තිබෙනවා. නමුත් ඒ ඔක්කොටම වඩා වඩා සැලකී යුතු තැන තමයි සමාජයේ සිත චිත්ත සංකාම මොන විදිහටද පවත්වන්නේ. ඒ නිසායි ඒ දන් දීමේදී හරි හැටියට කරුණ දැනගෙන ඒ දන් දීම සිදු කරන්නට කියලා උගන්වනවා. එහෙම නැත්නම් සිදු කරගන්නා පින වූ මහන්සිය තරම් විශාල එකක් නොවන්නට පුළුවන්. ඉතින් දැන් ධනය තිබුණු පමණින් හැමදෙනාම පින් කරන්නේ නැහැ. දැන් වර්තමානයේදී එහෙම මේ මේ උදාහරණ විදර්ශන බොහෝ ඇති නැත්නම් නමුත් අතීතයේ නම් අපිට පේනවනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඉන්න සිටියේ සමහර පින්නතුන් පිළිබඳ අදින්න පුබ්බක ගැන ඊළඟට අපුත්තක සිතානම් ගැන අපුත්තක සිතානම් දැන් අපුත්තක සිතානම් දන් දීම නිසා දන් දීමක් කිරීම නිසායි ඒකා විශාල ධනයක් ලැබුණේ ලැබුවේ මනේ එක જાතියකදී සගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ Tamanගේ නිවසට වැඩි අවස්ථාවකදී මේ ශ්‍රමණයන් වහන්සේට යමක් පූජා කරන්නටයි කියලා නියම කළ පිනෙන් ඒ පින නිසායි විශාල ධනයකට හිමිකම් ඇති පුද්ගලයෙක් වුණේ. එහෙත් පසුව Tamante ඒ කළ පින පිළිබඳවම ඇති වුණු නරක අදහසක් නිසා. නරක අදහස මොකක්ද? මේ දුන්න දේ ඒ ශ්‍රමණයන් වහන්සේට නොදී තමන්ගේ වැඩ කරන තමන්ගේ කටයුතු කරන මෙහි කරුවෙකුට කම් කරුවෙකුට දුන්නා නම් තමන්ට ඒ යම් ප්‍රයෝජනයක් තිබෙනවා කියන මේ අදහස ඔහුට පසුව ආවා. ඒ නිසා මොකද වුනේ? අර හිත හොඳින් කරපු පින නිසා ලැබෙන දේවලින් ප්‍රයෝජන ගැනීමට සිත දෙන්නේ නැති තත්වයක් ඇති ඔහුට ඕන තරම් ආහාර පාන පිළියෙල කරගෙන භුක්ති විඳින්නට පුළුවන් කෙනෙක්. නමුත් ඔහු එහෙම කන්නට ලෑස්ති වෙන්නේ නැහැ. ඔහුට හොඳට අඳින්නට තිබුණා. අඳින්නට වත්තම තිබුණා. ඒත් ඇන්නේ නැහැ එහෙම. ඔහු ගියේ කෑලි හැලෙන කරත්තක නැගලා. මොකද ඒ කරපු පිනේ තිබුණ බලය ඔහු පසුව ඇති කරගත්ත සිතකින් නැඩදැන් නැඩ නැඩගත්තා නැති කළා. ඒ නිසා ලැබූ ධනයෙන් ප්‍රයෝජන ගන්නට සිත ඉන්නේ නැහැ. දැන් එහෙම සමහරු සිටිනවා. ඔවුන් මේ ධනය තබා යනවා. Tamangen පසු ඒවා භුක්ති විඳීමට එන අයගෙන් නරුණක් දැනුම් අහ. මේ යන්නේ බොන්නේ නැති හම්බ කරපු හැටි කියලා. හා එහෙම තියා යන්නට ඒ අය මේ ඒ රැස් කරන්නේ. රැස් කරනවා මිසක ප්‍රයෝජන ගන්න. අන්න ඒක කර්මය නිසා වුණ දෙයක්. එබැවින් මොන හෝ ඉතා සුළු හෝ පිනක් කරලා ඒ පින පිළිබඳවත් තව පිළිබඳවත් කිසිදු විදයක එය සුළුයි කියලා කල්පනා කළ යුතු නෑ. පාපය ගැනත් එහෙම. පවේ කියන එක සමහර කිතන්නට බැරි නෑ. මොකද පොඩි වැඩක් නෙමෙයි. නෑ එහෙම සලකන්නට සුදුසු නෑ තව පිළිබඳ. මොකද ඒකෙන් Taman රැස්කලේ කර්මයක් ඒ පාප කර්මයාගේ විපාකයක් Tamante එනවා. ඒ නිසා ඒක සුළු කොට සැලකීම නෙමෙයි. සිදු වුණා නම් ඒබඳු පවක් මින්පසු එබන්දක් නොකරවි කියන ආයති සංවරෙහි පිටන්න. පිනක් කළාම ඒ පින සුළුයි කියා නොසලකා ඒක කිරීම පිළිබඳව Taman නැවත නැවතත් සලකා ඒ සතුට ඒ කියන්නේ මේ පින පිළිබඳව Tamange තවදුරටත් කුසල් සිත් උපදවා ගන්නට ඕන. එහෙමයි පින් ගැන සලකන්නේ. දැන් ඒ තැනකා ඉතින් බලන්න ඔහු ලබාගත්තේ ධනෙ. කිසිදු ප්‍රයෝජනයකට ගත්තේ නැහැ. ලහපතෙහි යෙදුවේ නැහැ. Tamanta පරලෝව පිහිට පිණිස පවතින්නට යොදාගත්තේ නැහැ. ඒ නිසා මොකද වුනේ? මැරී ගොස් රෞරවය කියන මහා නිරයෙහි උපන්නා. ගෞරවයේ කියන මහා නිරේ බුදුරජාණන් වහන්සේම වදාරනවා. රෝර රෝරවේ පච්චිතික. ගෞරවෙහි දැන් පැටනවා. ගෞරව නිරේ. ඉතින් තමා මේ ජීවිතයේදී ලබාගත් ධනයට පුළුවන්කම තිබුණද මේ निराදුකට පත්වීම වළක්වන්න. බැරි වුණා. නමුත් ඔහු හොඳ අනුශාසනයක් ලැබලා හොඳ කෙනෙකු ඇසුරු කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ උන්වහන්සේ ඇසුරු කරලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඇසුරු කරලා උන්වහන්සේලා දක්වන මාර්ගෙහි ගමන් කිරීම වශයෙන් තමා සතු ඒ ධනය අපි මෙහිදීම කියපු විදින් විදේති පුරිසෝ ගම්භීරේ ඕද කන්තිකේ අත්තේ කිච්චේ සමුප්පන්නේ අත්ථාය මේ භවිස්සති කියලා එහෙමනේ කෙනෙක් ධනිය තැන්පත් කරන්නේ. ඒ වගේ මේ ශාසනයේ භික්ෂු භික්ෂු මේ උපාසක උපාසිකා කියන සිව් පිරිස එහෙම නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රේ විශේෂයි යම තැන්පත් කළාම කොයිතරම් යහපත පිණිස උට ඒ පවතියි. පවතියි. දැන් එහෙම බැරි නම් අඩු ගන්න ඔහු අනුන් කරන පිනක් කරි අනුමෝදන් වන්නටවත් ගියාම එහෙම ගියෙත් නෑ ජීවිතේ. මොකද ඔහුට තිබුණේ මේ මුදල් වැයවීම මුස්සම බවක්. මොනකලේ ඒක ගොඩ ගැනීම. ඒකෙන් ටිකක්වත් එහාට මෙහාට යන එක හොඳයි කියලා හිතුවේ. ඒකේ වරදද? එහෙමනේ අර අදින්න තිබ්බට. අදින්නුපුක්කක තව හිටියානේ මූලසිරිගේ මූලසිරිගේ කවුද ඒ ඈ නෑ තෝබෙය ඒ තව හිටියේ නන්දද ඈ ආනන්ද ආනන්ද සිටි ආනන්ද සිටි දැන් ඒ මහා ධනවත ඒ ධනවතුන් වුණා අන්තවුන් යමක් පරිත්‍යාග කළේ නැහැ එතකොට මේ ධනය Tamanට මහත් හානිය පිණිස අයහපත පිණිස පැවති ධනයක් වෙනවා. ඉතින් ඒ ඒ විදිහේ අය සිටියා. දැන් වත් සිටින්නට බැරි නෑ. ලෝකෙ ඉන්නවා. දෙනාගමිකයන් නම් කමක් නෑ. බෞද්ධයන් සිටින්නට බැරි නෑ. ඒ නිසා ඒ Taman සම්පතක දෙය ප්‍රයෝජනයට ගන්නට පුළුවන්කම තිරෙන්නට ඕනේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට ඒවා දේශනා කරලා තියෙනවා. ඒ තමා මහන්සියෙන් හම්බ කරන තැන තමාගේ කෑම බීම ආදී ප්‍රයෝජන පිණිස ගන්න. තමාගේ මව්පියන්ගේ සැප විහරණය පිණිස ගන්න. තමාගේ අමුදරුවන්ගේ සැප විහරණය සඳහා ගන්න. ඒ තම නැසුරු කරන යහළු මිත්‍රයන්ට සංග්‍රහ කිරීම සඳහා යොදන්නට. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් කෙරෙහි ධම් ගැට පවත්වන්නට යොදන්න. එහෙම ගන්න මොකද ඒ ධනෙන් ලබා ගන්නට තියෙන ප්‍රයෝජන. ධනෙ කියන එක දෙයක් පිටියට කිසිදු වටිනාකමක් නැහැ. ඒයින් ප්‍රයෝජන ගන්නේ නැත්තම්. ඒයින් ප්‍රයෝජන ගන්නේ නැත්තම් මොකද? නමක් තියෙයි තමයි. තමා මේවා සහ විශාල ධනවතෙක් කියලා. නමුත් ඒන් තමන් ප්‍රයෝජන ගන්න නැත්තම්. ඒන් ප්‍රයෝජන ගන්න. ඒ ප්‍රයෝජනය තමයි අත්තාන සුඛේ සුඛීනේ. එහෙම නෙමෙයි. තමාව සැපසේ සමා සැපසේ ජීවත් වීමට ඒ ධනය යොදා ගන්න. ඒකට සුඛේ සුඛීනේ කියන්නේ තමන් කන බොන අනින පළඳින ඒ ආදී දේවල් සඳහා ඒ යොදා ගන්න. දැන් කෙනෙක් හිතන්නට පුළුවන් එහෙමත් අදහස් තියෙනවා. ඒ අනුන් ආදී පිළිබඳව කතා කරන විට චාම් කියන එකයි චාම් බව කියන එක. ඒ චාම් බව කියන එක නරක එකක් නෙවෙයි. හොඳ එකක්. නමුත් හැම දෙනාටම ඒක ගන්නන්නට පුළුවන් එකක් නෙවෙයි. එමකොද සමහරු ඉපද සිටිනවා. ඒ අය ස්වභාව වශයෙන් අලංකාරයට කැමති. සමහරු අලංකාරයට කැමති. ඒ නිසා මේ ඔය මේ චරිත වශයෙන් බෙදන්නේ. චරිත වශයෙන් පුද්ගලයා බෙදා තිබෙන්නේ ඒ ඒ අය අතීත ජාතිවලදී කරන ලද කුසල අකුසල කර්මයන්ගේ සම්මිශ්‍රණයෙන් ඇතිව තිබෙන தත්වයක්. ඒකයි මේ චරිතය කියන්නේ. ඒ චරිතවත් අය සමහරෙක් පිළි ඔවුන් කැමති අලංකාරය. අලංකාරය. ඉතින් ඒ අලංකාරය සඳහා ඔවුන් යම් යම් දේ සිදු කරනවා. අලංකාරය කියන්නේ ලස්සනට අඳිනවා. දැන් සාම්භව කියන එක හොඳ වුණාම ඒ අලංකාරයට ඒකට අඳින එක නරකයි කියලා තව කෙනෙකුට කියන්නට ඒතරම් අයිතියක් නෑ. ඒ මොකද ඔහු උසන්තක ධනෙ කියන්නේ. හැබැයි එයා වැරදි විදිහට ධර්ම සේවාගරේ කටයුතු කරනවා නම් ඒ වැරදි නිලෙස සේන එක පිළිබඳව වරදක් දකින්නට පුළුවන්. නමුත් හොඳ කමිනවයි කියලා ඒක වරදක් ගන්නට කාරණයක් නෙවෙයි. ඉතින් සමහර විටක කෙනෙක් කියනවා අන්‍යයන්ට ආදර්ශයක් ගන්නට Taman මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා. නමුත් එහෙම ආදර්ශය ගන්නවද ලෝකයේ මිනිස්සු? ආදර්ශය ගන්නවා නම් මොන තරම් ආදර්ශය මේ රටේම තිබුණාද ඒ පැරණම්ගේ ආදර්ශය අපි අරගෙන තියෙන්නේ නෑ. එහෙම ආදර්ශ ගන්නේ කියලා එහෙම මේ ඡාම්බව ආදිය ගන්නන්නට. ඒක එකිනෙක කෙනා තමා හිතලා කරන්නට ඕන වැඩක්. දැන් සමහර වෙලාවට ඒ අර සිතානම් හිතියානම් වර්තමානයේදී කියන්නට බැරි නෑ. අපිත් එක පිටාන තමන් බොහොම චාම් කියන්නේ. නේ අපිත් එක පිටාන තමන් බොහොම චාම් කෙනෙක් කියලා කියන්නට බැරි නෑ. ඇයි ඕක හරියට කන්නෙත් නෑ. හොඳ කාරණෙත් නෑ. චාම් ඒක නෙවෙයි චාම් කියන්නේ. අනේ ඒක තේරුම් ගන්නට ඕන. මොකද හැම දිනාතම එක සමාන තත්ත්වයක්. ගන්වන්නට බැහැ. ඒක එකිනෙක කෙනාට ඒක පැවරෙන කාර්යය. සමහරු ඒ ඒ විදිහේ දෙයක් කරන්නේ. දැන් සමහර රටවල් තිබෙනවා. සමහර රටවල තිබෙනවා. ඒ රටවල ඇති කරගත්ත ඒ ආර්ථික ක්‍රමය නැත්නම් දේශපාලන පිළිවෙත අනුව ඒ රටේ සිටින හැම දෙනාම එකම විදිහට අඳින්නේ. එකම විදිහටයි අඳින්නේ. ඒක හරියට අපි වික්ෂුන් වහන්සේලා සිවුරු අඳිනවා. ඒ වගේ අයට කියනවා යුනිෆෝම් එක. ඒකමයි හැමදෙනාම ඇඟී. ඒ විදිහේ සමතාවක්. ඉතින් ඒක මේ මම හිතන්නේ නැහැ. ඒක ඒ ක්‍රමයට හඳ වුණාට හැමදෙනාම ඒකට කැමති වෙන දෙයක්. ඒක කැමති වෙන දෙයක් නෙවෙයි. ඒ වුණට මුලදී බල කරලා කරන්නේ. ඉතින් පස්සේ නොකර බැරි යන්න පස්සේ නොකර බැරි. එහෙම නෙවෙයි. අපි එකිනෙක කෙනාට තිබෙනවා නිදහසක් අපිට සිතන්න. සිතීමේ අයිතියක් අප කාටත් තිබෙනවනේ. ඒ අයිතිය අපේ ධර්මයෙන් නම් නැති කරලා බුදුරජාණන් වහන්සේ අපට කියා තිබෙන්නේ දේශනා කර තිබෙන්නේ ධර්මයේ වූවා සලකල බලා සලකන්න නිකම්ම ගන්නේ කියනවද නැහැ. ඒකයි ධර්මයේ ගැන කියන්නේ සුනන්ති ධාරಂತಿ උපපරික්ඛන්ති එහෙම දක්වනවා. සුනා සුනාති කියන්නේ අසයි. ධාරේති දරයි. උපපරික්ඛම්පි කියන්නේ ඒ කරුණු නැවත නැවත සලකා බලන එක. සලකා බලන. දැන් මේක මෙහෙමනම් අනිත් එක කොහොමද කියලා අපිට පුළුවන් හිතන්න. අපිට අර තර්ක කරනවා කියන එක නොකරන්නටම නෙවෙයි කියන්නේ. ධර්මයේ කියන එකත් සලකා බලන්න ඕන. උනා. දැන් බුදුරජාණන් වහන්සේ ගැනලා උන්වහන්සේ පිළිබඳව අපට උන්වහන්සේ පිළිබඳව දැනගන්නට නුවණක් නැහැ. බුදු නුවණ හා ගතා බැලීම කරන්නට අපට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සුබුද්ධතාව කියන වහන්සේ ඒකාන්තයෙන්ම බුදු කෙනෙක්ද කියන බව සිතා ගන්නට, සොයා ගන්නට අපට ඉතිරිව තිබෙන්නේ කුමක්ද? ධර්මය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මේ ධර්මයේ බණ පොතෙහි සඳහන් වන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන මේවා ගැන මේවා කලකා බලා උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව මේ ලකුණු වලින් හෙළි උතුමා බුදු කෙනෙක් කියන එක අපට පිළිගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ ශාරීරික ක්‍රියාව. දැන් උන්වහන්සේගේ ශරීරය පෙනෙන තත්ත්වය අපට නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සුබුද්ධතාව සලකා ගන්නට අපට තිබෙන්නේ උන්වහන්සේගේ ධර්මය. උන්වහන්සේගේ ධර්මය. මෙන්න මේ ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේව සොයා ගන්නට තිබෙන්නේ. ධර්මයානුසාරය. ඒ නිසාමයි වහන්සේ දේශනා කළේ. තමන් වහන්සේගේ ශරීරයේ දෙසම රූප సౌందර්යයේ දෙසම බල බලා සිටී. වක්කලි හාමුදුරුවන්ට හිතේ වක්කලි දීනා පුතිකායන දුක්ඛේන යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලිය ඔබට මාගේ මේ කුණු සිරුර බැලී දෙන්නේ නැති වැඩේ කුමක්ද යහපත කුමක්ද? වක්කලිය යමෙක් තෙම මාගේ ධර්මයේ දකිනම් හෙතම මා දකිමි එහෙමයි මහන්සි වදාලා. මෙන්න මේ ධර්මයේ දකින්නට ඕන. හැබැයි මේ ධර්මයේ දැකීම කියන එක ලෝකෝත්තර සිත් නැත්නම් මාර්ග ඥානය උපදවාගෙනයි දැකීම කරන්න තියෙන්නේ. නමුත් ඊට పూర్වෙහි පළමුව ඒ ධර්මය ලෞකික නුවණින්ද දැනගන්නට ඕනයි. ඒ ලෞකික නුවණින් දැන ගැනීම වශයෙන් කරන්නේ කුමක්ද? සුඛා ධතා වචසා ಪರಿචිතා මනසා පික්ඛිතා කියන මේවා කිරීම කරන්නේ. සුඛා කියන්නේ ඇස්ම. ධතා ඒ ධර්මය දැරීම. වචසා ಪರಿචිතා කියන්නේ වචනයෙන් පුරුදු කිරීම. මනසා පික්ඛිතා කියන්නේ සිතින් නැවත නැවත සලකා බැලීම. එවිට ඒ එවිට ලෞකික වශයෙන් ඒ ධර්මය දකින්න කෙනෙක් වෙනවා ලෞකික වශයෙන් ඊළඟට මනසානුපෙක්ඛිතා ditthiya suppati viddha එතන ditthiye කීවේ ලෝකෝත්තර වූ සම්‍යක් දෘෂ්ටිය ඒ දෘෂ්ටියෙන් suppati viddha පටිවිද්ධා කියන්නේ පිළිවිද දැනගත්තා. සුප්පටිවිද්ධා කියන්නේ මනසේම හොඳ හැටිම පිළිවිද දැන ගැනීම කියන්නේ. දැන් ඒ ගැනීම කරන්නට ඊට పూర్වෙහිද ඊට පළමුවද ලෞකික ඥානයන්ගෙන් ඒ ධර්මයේ දැකීමට ඕන. ඒ දැකීම. ඒක ඥාත පරිඥා, තීරණ පරිඥා පහාන පරිඥා කියන පරිඥාවන්ගේ වශයෙන් දක්වනවා. ඥාත පරිඥා කියන්නේ මේ ස්කන්ධයෝය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ මේ ධර්මියෝ නාම මේවා රූප කියන මේ නාම රූප ධර්මයන් පිළිබඳ ඇති ස්වභාවයන් ඒවායේ පච්චත්ත ලක්ෂණය කියන පච්චත්ත ලක්ෂණය කියන්නේ ඒ එකිනෙකට අයත් වෙන වෙන වූ ලක්ෂණයන් වෙන් කරගෙන දැන ගැනීම ඥාත පරිඥා. ඊළඟට තීරණ පරිඥා කියන්නේ ඒ උද්‍යව්‍යාදී ඥානයන් උපදවාගෙන මේ නාම රූප ධර්මයෝ අනිත්‍යයෝය දුක්ඛයෝය අනාත්මයෝය කියන නාම රූප ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ දර්ශනය යම් විදර්ශනා ඥානයන්ට අසු වේද අරමුණු වේද අන්න ඒ ඥානයන් උපදවා ගැනීමෙන් ඇතිවන්නේ තීරණ පරිණාමය. ඒ නාම රූප ධර්ම පිළිබඳ නිත්‍ය සංඥා, සුඛ සංඥා, අත්ථ සංඥා කියන මේවා දුරු වෙනවා. ඊළඟට පහන පරිඥා කියන එකෙන් අර අර තීරණ පරිඥාවෙන් නිසාම තීරණ පරිඥාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉතින් මේ ප්‍රාණ පරිඥාවේදී මේ විදර්ශනා ඥාන අනුපස්සනාවන්ගේ වශයෙන් දක්වනවා ප්‍රධාන වශයෙන් දක්වනවා අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා තව නිදිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිච්චසමුප්පාදානුපස්සනා ඕන් විදිහට දක්වනවා. අන්න ඒ අනුපස්සනාවන් හේතු කොට ඒ අනුපස්සනා කියලා නම් දක්වලා තියෙන අනුපස්සනා කියන එයින් දක්වන්නේ නුවණම නුවණ. එතකොට අනිත්‍යයේ වශයෙන් අනිත්‍ය වශයෙන් දැකීම. ඒ අනිත්‍යයේ හැටියට අනිත්‍ය වශයෙන් දක්නා නුවණ. අනිච්ඡානුපස්සන. දුක්ඛානුපස්සනා දුක් වශයෙන් දක්නා වූ නුවණ. අනාත්මානුපස්සනා අනාත්ම වශයෙන් දක්නා වූ නුවණ. අන්න ඒ විදිහට ඒ ඒ අනුපස්සනා